1982 වසරේ සැප්තැම්බර් මාසයේ 13 වන දින පටිගත කරන ලද අනිල් මිහිරිපැන්න මහතා සහභාගී වූ බටනලාවේ විකාශය පිළිබඳව නිෂ්පාදනය කළ රසවින්දන වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. රසවින්දන සංගීත රසාස්වාදනය පුබුදුවලමින් ආචාර්ය හේමපාල විජේවර්ධන ඉදිරිපත් කරන වැඩසටහන් මාලාවේ තවත් පියවරක් දැන් ආරම්භ කරමු. රසවින්දන වැඩසටහන් මාලාව යටතේ යම් යම් සංගීත භාණ්ඩ හඳුන්වා දීමට ඒ සංගීත භාණ්ඩ වලින් නැගෙන සංගීතයේ පිළිබඳ රසවින්දනයකට අපගේ රසිකින් යොමු කළ බව ඔබට මතක ඇති. අප ඒ වැඩසටහන් මාලාව යටතේ වයලීනේ, තබ්ලාව ආදී භාණ්ඩ ගැන සාකච්ඡා කළා. අද රසවින්දන වැඩසටහනත් අප කැප කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේම සංගීත භාණ්ඩයක් සම්බන්ධව සාකච්ඡා කිරීමට හා ඒ සංගීත භාණ්ඩයෙන් නැගෙන සංගීතය පිළිබඳව සාකච්ඡාව කිරීමටයි. මේ සඳහා අද අප තෝරාගත් භාණ්ඩය ලෝකයේ සංගීතය ඊටම මුල් අවස්ථාවේ ඉඳන් වගේ භාවිත වුණායි කියලා සිතිය හැකි වගේම හැම සංගීතයකම වගේ ඊටම ප්‍රචලිත සංගීත භාණ්ඩයක් වන බටනලාව නැමැති භාණ්ඩය වෙත. බටනලාව ගැන සාකච්ඡා කිරීමට ඒ පිළිබඳ කරුණු දැක්වීමට එහි නැගෙන සංගීතයේ රසාස්වාදනයකට අප යොමු කිරීමට අපගේ ආරාධනයේ පරිදි අද මෙහි පැමිණ සිටිනවා අනිල් මිහිරිපැන්න මහත්මයා. මම හිතනවා අනිල් ගැන ගුවන්විදුලි සංගීතයේ සමන් දෙන කිසියෙකුට හැඳින්වීමක් කරන්නට අවශ්‍ය නැහැ කියලා. ඒ මොකද ලංකාවේ සිටින දක්ෂතම පට්නලා වාදකයින් ශාස්ත්‍රීය ශෛලීන් පට්නලා වයන් ඉතාම දක්ෂ සංගීතඥයෙක් වශයෙන් අනිල් මිහිරපැන්න මහත්මයා හඳුනා දෙන්න පුළුවන්. දැනට సౌందර්ය අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය පදවියක් උසුලන අනිල් මිහිරපැන්න මහත්මයා ඉතාම ප්‍රවීණ සංගීතඥයෙක්. ඒ වගේම ಭಾರತයේ මේ බටනලා වාදනය පිළිබඳ ප්‍රවීණ සංගීතඥයින් යටතේ අධ්‍යයනය ලබා මේ පිළිබඳව ඉතාම උසස් ගණේ පටුක්‍රයක් ලබපු සංගීතඥයෙකු වශයෙන් හඳුන්වන්නට පුළුවන්. මා පළමු කොටම අනිගෙන් විමසන්ත කැමති බටුනා පිළිබඳ සංගීත භාණ්ඩය පිළිබඳ අපගේ රසිකයින්ට හැඳින්වීමක් කරන්නටයි කියා මේ බටුනා කොහොම නිර්මාණය වූවක්ද එයින් ඒ හඬ නැගින්නේ කොයි විදිහටද අන්න ඒ වගේ මේ ඒ බටුනාවේ සංගීතමය ශක්්‍යතාවන් ගැන ඒ ආදී කරුණු පිළිබඳ අපගේ රසිකින්ට යම කියලා දෙන හැටියට මා ඔබට පළමෙන්ම ආරාධනය කරනවා. වටලාව ගැන අපි කියනකොට අනිත් භාණ්ඩ වගේ විචිත්‍ර තත්ත්වයක් මේකට නෑ කොහොමද මේක ඉතාම වියලි බටලියකින් අපි හදාගත්ත බොහොම මේ ඡාම් භාණ්ඩයක් කියලා මට කියන්න පුළුවන්. මේක මම හිතන්නේ ඈත අපි කියනවා නම් පාෂාණ යුගයේ කාලෙත් ඉන්දියා යුගයේ පාවිච්චි භාණ්ඩයක්. පාෂාණ යුගයේදී කියනවා නම් සත්තුන්ගේ ඇටකට වලින් මේ මිනිස්සු ඒ කාලේ ඒ කියන්නේ නොදිනු කාලෙනේ ඇටකටු වලින් එක එක නලා වර්ග ගන්න බිමලා තිනවා. ඊට පස්සේ තමයි ඔය බර්ණවට ආවේ. හිල් 6යි තියෙන්නේ. සමහර විට හුඟක් ප්‍රශ්න නැතිනම් මේ සර හතක් තියෙනකොට හිල් 6ක් හිල් 6 කොහොමද මේක උපදවන්නේ <laughs> කියන්නේ? එහෙමකක් තියෙනවා. නමුත් ඒක බොහොම ප්‍රශ්නයකට ඒකෙන් තුරු දෙන්නේ නැහැ. මොකද මධ්‍ය සායකෙන් නම් උච්ච සායක කියන්නේ අර හඳ හුලඟේ පාලනේ අනුව. මම හිතන්නේ වඩාම හොඳයි මම ඒක ඉතලා පෙන්නනවා නම් දැන් ප්‍රායෝගිකව මේ පිළිතුරු සරහතයි. දැන් මෙතන ඒ හිල් හැක් කියලා ඔබ සඳහන් කළේ මේ ස්වර උපදවන හිල් හැක් තිබෙනවා. ඒ ඒ හැරුණ විට මේ හඬ උපදවන හිලක් තිබෙනවා නේද? ඒ නමෝනන එකකින් තමයි හඬ උපදවන්නේ. ඒ හිලට යම් ඒකට අපි කියනවා මුකරන්දේ කියලා වචනයක්. තම සාමාන්‍යයෙන් හින්දි ඉන්දියාවේ පාවිච්චි කරන වචනය. ඒතුත් මේ බටන්ලා ප්‍රකාර දෙකක් තිබෙනවා නේද? මේ ඉපියාවක් සහිතව ප්‍රකාර දෙක නේ ගාක් තියෙනවා. ඒක කියන්න පුළුවන්. <laughs> පුළුවන් පුළුවන්. දැනට මේ ප්‍රචලිතව තියෙන ප්‍රකාර දෙකයි. මොකද එකක් හරහට බින්බින එක අනික කෙලින් බින්බින බඩලාව. නමුත් ඌට අමතරව එක බණ්ඩලාව වර්ගයක් තියෙන ත්‍රිපුරාව කියන මේ ඉන්දියාවේ බොහොම පිටිසර ගම්මානයක ඒකේ මුකුත් පියාව මේ ඇබයක් ගන්න එකක් නෑ. ඒ කියන්නේ අර පොරොප්පයක් ගන්න එකක් මුකුත් නෑ. කෙලින්ම බින බඩලාව. ඒක මම හිතන්නේ මේ ඒක ශිල්ප ධර්ම තියෙන හරිම අමාරුයි. තවත් තියෙන නාහයන් බින බඩලාව වර්ගයක් තියෙනවා. චර්බුද මේ ප්‍රියද කියලා අහන්න මොකද නායන් අර නියම අහන්න බෑනේ කියලිම අමාරු නිසා තව තවත් ඔය එක එක වර්ගවල තියෙනවා මේ නල දෙකක් එකට බැඳපුවා තියෙනවා. අහහ. ඒ කියන්නේ අපි අර මේ අයිකුන්තකින් පාවිච්චි කරන්නේ වගේ නේද? මේක තවත් මීට අමතරව තියෙනවා අර මම හිතන්නේ දැන් ඔය අලුත් යුගයේ පාවිච්චි කරන පෑන් පයිප් කියලා එකක්. ඒ බටල කීපයක් එකට බැඳපු ඉස්සරම ආයත යුගයේ තිබුණා ඔය වගේ එකක්. ඒක තමයි දැන් පෑන් පයිප් වෙන අලුත් ක්‍රමයකට පාවිච්චි කරනවා. දැන් අර අර මේ එංගලන්තෙම මේ උතුරු එංගලන්තෙම මේ බෑග් පයිප් කියලා පාවිච්චි ඒ ඒ වගේ ඒකත් ඒකත් ධර්මයේ නම් ඒ බටලාම තමයි අර කටින් හුලම් බිබින එනකොට මේ බෑගි හුලම් ඔක්කොම එකතු වෙනවා. ඒකත් තියෙන්නේ නලා හුඟක් ඒක හුඟක් තියෙනවා. ඒක ඔබ සඳහන් කළේ අර හරහට පිමින එකයි ඒ ඒ දෙකේ වෙනස ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා තියෙනවා නේද? හරහට පිමින එක තමයි අත් වශයෙන්ම දැනගන්න හුඟක් ප්‍රචලිත. ඒ අනුව තමයි මේ යුරෝපයේ තියෙන ෆ්ලෝට් එකක් ඒ කියන්නේ බටනලාවක්. ඇත්ත වශයෙන්ම මේ කියන්නේ බට කියනලාවක් කියන්න බෑ. මොකද ඒගොල්ලෝ දැන් බට පාවිච්චි කරන්නේ නැහැ. ආ වෙන වෙනම. ඔයගොල්ලෝ දැන් කගේ තාක්ෂණිකව බොහොම ඒක දියුණු නිසා පිත්තල වලින් ඇත්ත වශයෙන්ම හදලා තියෙනවා. ඒකට ඒගොල්ලෝ කියන්නේ concept flute. බට වලින් හදපු නලාව ඇත්ත වශයෙන්ම තින්නේ කතුලාකාරව. ඒ කියන්නේ බටේ රටේ. බටේ රටේ නම් මෙහෙනම් අපි තාම ඒක බොහොම හොඳ උතුම් උතුම් භාණ්ඩයක් ඇරෙදෙන පාවිච්චි කරන්නේ නේ. අර පොඩ්ඩක් අර දෙකේ වෙනස සර්ෆෙක්ට් පැහැදිලි කරලා තමයි මම හිතන්නේ. කෙලින් පිටින වර්ණලාව ඒක ශිල්ප ධර්ම අත වශයෙන් අපේ උත් තියෙන විසිල් විසිල්ගේ ඒක ශිල්ප ධර්ම ඒක අලහම ළඟ එහෙම තියෙන එක විසිල් ඒක ශිල්ප ධර්මයමයි තියෙන්නේ ඒක නීතියක් තිබෙනවා ඒක ඒක ඇත්තටම නීතියක් නෙමෙයි බටලා පොඩ හරහට කපලා ඒකට පොඩි ඇඩයක් ගහලා පොඩි පොඩක් විවර කරලා තියෙනවා ඒක පොඩක් අරලා තියෙනවා ඒකෙන් තමයි ඒකෙත් තියෙනවා අපි දැන් මේකට කට තියන් පිඹිනවා වගේම ඉලකුත් ඒකෙත් තියෙනවා තියෙනවා දැන් හරහර පිඹින එකදී මේකම හිලයි කෙනෙකුත් පිමින්න පුළුවන්. ඒකට උගලගේ යැවීමෙන් කම්පණය වීමෙන් තමයි යන්නේ. ඒතර ඔබ සඳහන් කළේ හරහට පිමින එක තමයි වඩා ප්‍රචලිත කියලා. ඒක වඩා ප්‍රචලිත වීමට විශේෂ හේතු තියෙනවා. මොකද ඒක හේතුව දැන් අපි ශාස්ත්‍රීය සංගීතය අත් වශයෙන්ම මීම් කියන එක තියෙනවා. ගමක් ගැනීම කියලා තියෙනවා. ඒව මම හිතන්නේ මේ කෙලින් පිමින බටරක් ඇහෙන අමාරු. අර හඳ එක්තරා පිළිවෙලකට ගාන්ටි අමාරු ගමක් තියෙන එක. ඒක හරහට පිමින එකේ වඩා වඩා පහසුයි. මගේ අධ්‍යක්ෂකම නම් පහසුයි. අහහ. එතකොට ඇඟිලි වලිනුත් ඒ වගේම හුළඟිනුත් මේ දෙකෙන්ම ස්වරය පාලනය කරන්න පුළුවන්. වැඩි වශයෙන් හුළඟ මේ කටින් තමයි පාලනය කරන්නේ. කටින් අඩි වැඩි කරන්න පුළුවන් මේ සුතිය හැටම හර ගන්න පුළුවන් ටික ටික. ඒකට අර පිච් කියන එක වෙනස් කරන්න පුළුවන්. මම හිතුවා ඉංග්‍රීසි වචනේ පාවිච්චි නොකර කිව්වේ පිච් එක හැටම හර කරන්න පුළුවන් මේ. ඔව් ඒ සුතිය පුළුවන්. හැබැයි ඒකේ තරම්ම ගැට ගුණ එකක් නෙමෙයි. මොකද මේ පිච් ඒක පොඩ්ඩක් එහාට එහාට මෙහාට පාවිච්චි කරාම මුළු ස්වර පද්ධතියම වෙනස් වෙනවා. අහහ. ඒක තමයි බටලා වාදිකයන්ට ලොකු ප්‍රශ්නය. දැන් වාද්‍ය නැත්නම් මේ ඔකෙස්ට්‍රා එකකට ගියාම ගොඩක් ප්‍රශ්න මත වෙනවා මොකද එක එක පිච් වලට වෙන වෙන බටලාව ඕන වෙනවා. එකම නලාව වාදනය කරනවා. ඒ කියන්නේ නේද වෙන භාණ්ඩයක් වගේ මේක අර ටියුන් කරන්න සොරේ සාධනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද? එතකොට මේ මේක මේ විවර සකස් කිරීම එහෙම කිච්ච විශේෂත්වයක් තියෙන එකක් නේද? මේකේ මේක තරහ ගණිත ක්‍රමයක්. මොකද අර දිග මේ ඩයමීටර් මොකද කියන්නේ කියලා. විස්කම්භය. විස්කම්භය අරගෙන එක්තර එක්තර තියෙන ගණිත ක්‍රමයක්. හ්ම්. ඒ අනුව හරියටම ගණන් ක්‍රමය ආවම තමයි මේක ඒ කියන්නේ ඇකියුරේට් එන්නේ. ආ නියම විදිහට සරේ. එහෙම නැත්නම් ඔය කඩේ විකුණන දින එහෙම තියෙන්නේ. නිකන් බටලා ගත ඉලිගෙන ඉඳගෙන ගියා. ඔව්. එතකොට ඒ අර පැහැදිලි නෑ. ඔව් ඒ ඉලේ විස්කම්භය වැදගත් වෙනවා. ඒකත් වැදගත් වෙනවා. ඒක ඒ ඉලේ විස්කම්භය ලොකු වෙන ලොකු වෙන්න බටලා ගඳ ඒ අර පිටේ අඬ වෙනස් වෙනවා. අඬ වෙනස් වෙනවා. ඒකට වඩා මිහිරි හඬක් නැගින්නේ නෑ හුඟක් ඒ කියන්නේ ලොකු නම් හොඳ නෑ. ලොකු නම් ගන්න බෑ නීම අද. පාලනය කරන්න. පාලනය කරන්න බැහැ හන්ද. එහෙමනම් අපිට පොඩ්ඩක් දක්වන්න පුළුවන් මේ හන්ද. මම ඉස්සෙල්ලාම මම කියන්නේ වාදනය කරන පිරිසිදු ස්වර සප්තකය. සොර හත ඔබ දැන් වාදනය කළේ. දැන් මම ඊට පස්සේ කැමති එක සොරයක් කොමල කරලා වාදනය කරා. ෆ්‍රී සොරය. මම හිතන එක සොරයක් කොමල කරාම ඒකෙච්චරම ලස්සන ඒක නැති නිසා දෙපැත්තෙම හරියන කොමල 10 එකක් කරනවා. ඒකට බහිරව මේලේ සොර. මීළඟට මම කැමති කොමල ගා කොමල නී එතකොට මේ මට පෙනී ගියා ඔබේ කොමල සුරේ ගත්තේ අර විවරේ මඳක් කල්පයක් විවර කිරීමෙන්නේ ඒක සම්පූර්ණයෙන් අරින්න නැතුව ඇඟිල්ලෙන් භාගයකට වගේ පාලනය කිරීම දැන් කොමල ගා කොමල නී ඊළඟට මම වාදනය කරනවා කොමල රි කොමල ගා කොමල දා කොමල නි. ඒ කියන්නේ ඉස්සර හතරම කොමල. ඒ කියන්නේ මාගේ ඉබේටම කොමල වෙනවා. ඒතර දැන් මාස්වරේ තීව්‍ර කරන්න ඕනේ නම් ඔබ මොකද කරන්නේ? හොඳයි මම ඒකත් කරලා පෙන්නන්න. සුද්ධ ස්වර තීව්‍ර මායකම් දෙන්නේ. හිතන්නේ ඔබ අර උඩම තියෙන කුහරේ සම්පූර්ණයෙන්ම ඉවර කළා නේද? ඒක තීවරණ නේද? අඩක් වහලා තිබුණා තමයි කොහමද වෙන්නේ? දැන් මම හිතනවා මේ අපගේ රසිකින් මේ දකින්න නැති නිසා මම කියලා පොඩක් කිවෙත්තුයි. මේ මීරපන මහත්මයා මේ සිරුම ස්වර අර ඒ ගුල් හය තුල තමගේ ඇඟිලි පාලනය කිරීමෙන් තමයි මේ විවිධ ස්වරවල විවිධත්වය හටගන්නේ වෙන්නේ. ඒතර ඒ ස්වර හතම මේ ඒ ගුල් හයේ ආධාරයෙන් ඒ හය විවර කරන ප්‍රමාණය හැටියට හඬ පැහැදිලිවම වෙනස් වෙනවා අපිට අහන්න ලැබෙනවා. දැන් මේකේ තියෙන තව විශේෂයක් අපර දිග කොන්සෙප්ට් ෆ්ලූට් කියන එකේ දැන් කොමල රේ කිව්වොත් කොමල රේ එහාට මෙහාට වෙන්නේ නැහැ. නමුත් මේ පෙරදිග සංගීතය මත ඉන්දියානු සංගීතයේ අතිවාචින් සංගීතයේ ඒ කොමල රේගේ තියෙන ප්‍රභේද කීපයක්. ඒවට අපි කියන ශෘති කියලා. දැන් මම මේක උදාහරණ වශයෙන් පෙන්වන්න කැමතියි. බහිරව මේලේ අපි ගන්න කොමල රේ එකත් බහිරවි වලට ගන්න කොමල රේකේ පොඩි වෙනසක් තියෙනවා. එකක් හුඟක්ම කොමල. එහෙම ඒක. බහිරව එකේ අති කොමල එකට අපි කියනවා. දැන් ඒ වගේ සියුම් ප්‍රභේද වලත් මේක උපදවන්න මේවා ගන්න පුළුවන්. කොන්සෙප්ට් ෆ්ලූට් එක නම් බෑ ගන්න. ඒක අර පියානෝ එක වගේම තමයි. හරි. ඒක බයිරවට අතිකෝමල රේ. දැන් හරියට පැහැදිලිව අහන් ඉඳන මම හිතන එක වැඩි වෙනස වෙනස තියෙනවා. නමුත් දැන් දැන් අපරදිග සංගීතය කියන්නේ ඒ කියන්නේ ෆ්ලැට් නෝඩ්. ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ෆ්ලැට් නෝට් ගම ඒකයි. අර්ධස්වරේ පමණයි. අපේ අර්ධ අර්ධයේ තවත් අර්ධයක්. තවත් අර්ධයක් තමයි හිත ගන්නව නේද? <laughs> දැන් මට මේ හැඟි ගියා මේ අතවසින් මේ ಭಾರತೀಯ සංගීතයේ ඒ අවශ්‍යතාව නිතාම හොඳට සපුරන්න පුළුවන් විදිහේ බාහනයක් හැම බාණ්ඩයකම එහෙම තියෙනවා. හැම බාණ්ඩෙම ගන්න පුළුවන් ඒක. මේ දැන් තසක් වුණත් ඉතින් එක්තරා පුළුවන් පුළුවන්. දැන් ඒ අනුවම තමයි මේ බාහන ඔක්කොම නිෂ්පාදනය වෙලා තියෙන්නේ අර ඒ ශ්‍රුති අනුව වෙන්න ඕනේ. දැන් මේ මිහිරබැල මහත්මිය මෙතන වාදනය කරන මේ බටනලාව ප්‍රමාණයෙන් විශාල එකක් බව මට පෙවුණා. අඩි දෙකක් විතර වගේ දෙකේ වගේ විශාල කුහරයක් තිබෙන. මේක මේ ඒ ප්‍රමාණය යම් සිදින් මේ ස්වර වලට බලපාන ඇති නේද? බටනලාව විශාල වෙන්න වෙන්න අර හඬක් බේස් හඬට වෙනවා මේ පහළ හඬ පහළ හඬට වෙනවා බටලා කුඩි කුඩා වෙන්න වෙන්න බොවි කියන්නේ. ඒ කියන්නේ මේ කුහරයේ දිග ප්‍රමාණයද? ඒ දෙකමද? දෙකම දෙකම. දැන් බටනලාව කුඩා වුණාම කුහරෙත් කුඩා වෙනවාමයි. ඒක අනිවාර්යෙන් වෙන්න ඕනේ නැත්තම් මේ ඒක හරිනේ මඩෙන්නේ නෑ. ඒතර මේ හුඟක් මිහිරි හඬක් උපදවන්න මම හිතන්නේ මේ දිග රත්නලා වගේ වගේ මට හැංගී ගිවන්නේ. <laughs> ඒකත් තියෙනවා මේක නම් ටිකක් පෑහෙන ටිකක් කල් පාවිච්චි කරපු නිසා වෙන්න ඕන ටිකක් අර ටිකක් මිහිරි. ඒ කියන්නේ අර සීසන් වල තියෙනවා හොඳට. ඒ වගේම මම හිතන්නේ හුඟක් ඔය ශාස්ත්‍රීය විදිහට බටනලා වයනකොට හැමවිටම මේ වගේ ටිකක් විශාල බටනලාවක් තමයි සඳහා කරගන්නේ. දැන් මේක මේ මේ අර ඔබ හිතුවේ වත්න සරල භාණ්ඩයක් කියලා මම හිතන්නේ මේ බටලිය බටලියක් අරගෙන ඒකේ කුහර විදීම පමණයි මේකේ මේ භාණ්ඩය සකස් කර ගැනීමට එහෙමද ඒක මම හිතන්නේ ඒක තමයි මම නම් අදහස් කරේ දැන් මම හිතන්නේ ඔය කුහර හදන්නේ කොහොමද පිලිස්සීමෙන් ඉස්සර ක්‍රමය නම් ඉතින් කුහර මේ යකඩ රස් කරලා පුච්චෙම දැන් ඊට වඩා ඉතින් අලුත් අලුත් ක්‍රම තියෙනවා දැන් මේ ස්වර නැගීම සම්බන්ධයෙන් කියමු තව ටිකක් අපිට යමක් පැහැදිලි කරලා මොකද සංගීත කණ්ඩයක් වාදනය කරන්නේ ඔබ කැමති නම් අපගේ රසිකයන් කැමති වගේ ඒකට සවන් දෙන්න. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා මේ බඩනලා හරහට ගැහිමේ තියෙන එක්තරා ප්‍රයෝජනයක් අර මීන් ගමක් ඒවා ගන්න එකේ පහසු. මොකද ඒක අර කෙලින් බඩනලාවෙත් අපරදිග බඩනලාවෙත් කොහෙත්ම කරන්න බෑ. මේ දර්බාරි කණ්ඩාරාගේ පොඩ්ඩක් පෙන්නනවා. ඉතින් නිර්ලසේ අධිකණ්ඩ ඉදිරිපත් කළා. දැන් මේ හඬ නිපදීම ගැන මම තව එක ප්‍රශ්නයක් විතර අහන්න කැමතියි. දැන් මේකේ මේ කොයිතරම් ස්වර ප්‍රමාණයක් උපදවන බලද කියන්නේ මේ ස්වර පරාසය මේ රේන්ජ් එක කොච්චර ප්‍රශ්නයක් මට හිතන්නේ සාමාන්‍යයෙන් ගායකයෙකුට සාමාන්‍ය ගායකයෙකුට ගායන්න පුළුවන් ස්වර ප්‍රමාණය නේ මේකද. ඒ කියන්නේ සප්තක දෙකමාරයි. මම හිතන හුඟා ප්‍රවීණව නැත්නම් ශීප ධර්ම තුනක් ප්‍රවීණමය කරපු කෙනෙකුට ඊට වඩා පුළුවන් අතු සායන ගණ්‍යම්. එහෙම නැත්නම් මන්ත්‍ර පංචමේ සිට උච්ච පංචමේ දක්වා පමණයි. අහහ. එතකොට අර ඒ සබ්ජෙක්ට් එක වෙනස් වෙන හැබැයි සුළඟ පාලනය කරන ඒ කියන්නේ ගායනය කරන්න පුළුවන් උච්චරයි මේ සාමාන්‍ය ගායනයකට මන්ද පංචමේ දක්වා උච්ච පංචමේ යන්න පුළුවන්. දැන් විශේෂ ඒ කියන්නේ ශිල්ප ධර්ම කර්ම කෙනෙකුට උත්සාහ ගන්න පුළුවන්. ඒ වගේම මේකෙත් මම හිතන්නේ පුළුවන් මේ මට උත්සාහ කරොත්. <laughs> මම ඉතින්ලා වාදනය කරලා පෙන්නන්න මංග පායක ඉඳලා උච්ච පායකට දැන් ඊළඟට පායක ඉඳලා අති උච්ච පාය ඒ ඒ හරියට මේ ඒකට කියන ඉංග්‍රීසියෙන් cross fingering කියලා ඒ හරිය ගන්න ඒක දානි ටිකක් වෙනත් විදිහකට සාමාන්‍ය මම දැක්ක මේ ඇඟිලි වෙන විදිහට සාමාන්‍ය වෙනත් විදිහකට ගන්නෙම එහෙම නැත්නම් එන්නෙම නෑ යන්න. හරි. එහෙම තමයි අපි කියන්නේ ගුරුවරු මන්න තින්නේ වෙන විදිහකට කොච්චර කරත් එන්නෙම නෑ. ඒක 아무ත් විදිහකට මේ ඇඟිලි හසුරවන්න අවශ්‍ය නැනේ. දැන් අපි මේ මම හිතනවා අපි මේ බටනලාවේ උත්පත්ති ගැන යමක් මේක බොහොම ඔබ කියවන මේ ආධිකාරීට මිතාම මුල් අවධියේ පටන් පාවිච්චි භාණ්ඩයක් කියලා නේද? ඒක මේකේ උපත ගැන තියෙන යම් කිසි තොරතුරක් කිව්වොත් මම හිතන්නේ පිළිගැසකින් ප්‍රයෝජනක් තියෙනවා. ඒක මම හිතන්නේ ඊටම කෙටියෙන් කියනවා නම් ස්වභාව ධර්මයාගේ දායජය කියන්න පුළුවන් එක කෙටියෙන්. මොකද මට මතක හැටියට මේ පොතපතුල කියන්නේ මෙහෙමයි. එක්තරා එන්නේ තමන්ගේ හරක් නැත්නම් බැටළුව හරි මොකක් හරි සතුවලියක් තනකොම ඉන්න වෙලාවක එයාට එක අමුතු නුහුරු නුපුරුදු හඬක් හෙලා තියෙනවා. මෙයා එතන ගිහිලා තියෙනවා බලන්නේ අඳ ආවේ කොහොමද කියලා. උලන් එනකොට අඳ එනවා උලන් නැතිනකොට අඳ නැහැ. පස්සේ මෙච්චිය විපරම් කරලා බැලුවම මේක මේ කුහරයක් තියෙන බටලිය. ඒ කියන්නේ වේලිච්ච බටලියක කුහරයක් කරා අරගෙන උලඟ හමාගෙන යනකොට මේ අඳ එනවා. මෙයාට අදහසක් පහළ වුණා. මම හිතන්නේ තියා එළියෙක් වුණත් බුද්ධිමත් වෙන්න ඕනේ. අදහසක් පහළ වෙලා මෙයාට තමන්ගේ පියෙන් කැපුවා. කපලා කට දෙලා පින්බම හඳක් මම හිතන්නේ වටලා උත්පත්ති උතනයි. ඊට පස්සේ මේගොල්ලෝ මේක ප්‍රයෝජන කරගත්තා මේ සත්තුන්ට එක එක සංඥාවල් දෙන්න. සමහර විට හයියෙන් පිපෙනකොට සත්තු එනවා, හිමින් පිපෙනකොට යනවා. ඔය වගේ එක එක ක්‍රමයෙන් මේක සංඥාවල් ඇති කරගත්තා. මේක ටිකෙන් ටික එක එක එළියුම් අතර ප්‍රචලිත වුණා. එතකොට සමහර අය ටිකක් කෙටි ඒවා තියාගත් සමහර අය ටික ටිකක් දිග ඒවා තියාගත්. එතකොට අර කෙටියක බෙනුම බොහොම ඉහළාන දිගයක බෙනුම පාලාන. ඔය ආකාරයෙන් දැන් හැබැයි ගන්න පුළුවන් එකම අඩයි තාම. එකම එක සොරයයි. මේගොල්ලෝකට උපයෝගී කරගත්තා එක එක වර්ග එක එක මේ ප්‍රමාණයව කීපයක් අරගෙන අන්න වෙන එකට බැඳලා එකට බැඳලා මේ එක එක විදිහට වාදනය කරන්න පටන් ගත්තා. ඒක තමයි මම හිතන්නේ පසු කාලයක ඔය පෑන් පයිප් පෑන් පයිප් කියන එක. මවුත් උගන්නේ මේ. පෑන් පයිප් කියන එක තමයි ඒකයි. ඊට පස්සේ තමයි මේ මේක ටිකක් ව්‍යාප්ති වෙගෙන යනකොට මේගොල්ලෝ බැලුවා ඊට වඩා මේක වෙනක් කරන්න පුළුවන් කියලා මේගොල්ලෝ කුහරයක් විද්දලා. ඒ යන එතකොට අර හඬ කාණ්ඩක් හැර මෙහැර වෙනවා. ඔය අනුව අර ඉන්දියරවරුන් ශිෂ්ටාචාරය එනවා වගේම බර්ණනායි පොඩක් පොඩක් කැඳි විවේදන ඊට පස්සේ ආවා. මම හිතනවා මේ අපේ සාහිත්‍ය දිහා බලනකොට මේ වංශ නැත්නම් වස්කුලල් කියන වචනේ තමයි පැරණි කාලේ ඉඳලා පාවිච්චිලා තියෙනවා. ඒ කියන්නේ බොහොම ආදි සබ්ජෙක්ට් මේ භාවිත වුණ භාණ්ඩයක් බව පැහැදිලි වෙන්න තියෙනවා. දැන් ඔබ සඳහන් කරන්නේ අර මේ මේ ඇට බටනලාවක් විය යුතු නැහැ නැත්නම් මේ ඇටකට වලින් එහෙම වෙන වෙන ලෝහ වර්ගනුත් මේක මේ භාණ්ඩෙ නිකුදන්න මේ භාණ්ඩ එක එක වර්ග වලින් ඉස්සර ඒ කියන්නේ පොදවලා තිනවා එබනයිට් වලින් හඳුන් වර්ග වලින් සුදු හඳුන් හෝ රත් හඳුන් හෝ ඒ වගේ වලින් ඒ වගේම හුඟක් හදලා තිබුණා ඒ කාලේ මේ එහෙම නැත්නම් පිත්තල ලෝහ වලින් ලෝහ වර්ග 3D රත්තරන් දැන් නම් ඒක අමාරු රත්තරන් නමුත් මෙන්න මේක මට කියන්න ඕනේ ඉන්දියාවේ කරපු ඔය අපේ ගුරුවරු ගුරුවරුන්ගේ ගුරුවරු ගත් කරපු පරිශ්‍රම වලින් ඉතාලම පැහැදිලිව ඒගොල්ලෝ පිළිගන්න තියෙන මොනම මේ වර්ගයකින් හැදුවත් ස්වභාවික තියෙන බටලීයෙන් තරම් මීරි හඳක් දෙන්නේ නැහැ. ඒක ඇති ඇති හේතුව නෙමෙයි. මම හිතනවා මොකද අපේ ප්‍රායෝගිකව දැනෙනවා ඒක. ඒ ගොඩක් දේවල් වලට බලපානවනේ ශබ්දේ මිහිරවටනේ. දැන් ඒ වගේම මේ දෙගින දවස සඳහන් කරලා ඇටකටුවල දුක්ව තමයි. ඔව් ඔව්. හැබැයි ඇටකටුවලින් තියෙන ප්‍රශ්නේ අර සොරගන්න බෑ කොහොමද? ආ ඒක නිකන් නලහඬක් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒ කියන්නේ විසිල් එක වගේ. සොරගන්න නම් මෙයාගේ ඇතුළේ අර ලොකු කුහරයක් තියෙනවා. දැන් මේ බොහොම විට ඔය සාහිත්‍ය කතාවල හරීම මේ බටනලා හුඟක් දුරට මේ ගව පාලනේ ඉන්දියාවෙන්ට සම්බන්ධ කරලා තියෙනවා නේද? මම හිතන්නේ මේ රගේ උත්පත්ති ආපු නිසා වෙන්න ඕනේ. ඒක කරේ මම හිත පෙරාපර දෙදිගම කතා නමුත් පොතපතේ කියන්නේ මේක පෙරදිගම සිද්ධියක් කියලා. ඔව් නිෂ්පාදනයේ මුල ආරම්භය. මුල ආරම්භය පෙරදිග කියන. ඒ වගේම දැන් ඔය ක්‍රිෂ්ණ දෙවියා පිළිබඳව මේකුත් මේ බටන සම්බන්ධයේ ඒ දේව කතාවල තිබෙනවානේ. මොකද ඒකේ එකක් පැහැදිලි වෙන්නේ ක්‍රිෂ්ණ දෙවියන්ගේ රූපේ කොහෙද තියෙන එකන බටලාවක් තියෙනවාමයි. මට හිතෙන හැටියට මේක මේ දේවත් වේලා ගැනීමේ චේතනාවෙන් කරන වැඩක් වෙනවා. සමහර විට ක්‍රිෂ්ණ මේ බටලා පිඹද අපි දන්නේ නැහැ. නමුත් අර ගෝපීන්ව වශී කිරීම සඳහා බටලා පිඹද කියන්නත් බෑ. සමහරට වෙන්නත් පුළුවන්. මොකද මේ තරම් මිහිරි හඬක් එමෙන්න නිසා ඒක වෙන්නත් පුළුවන්. දැන් මේ සරස්වතිය හා සමග වීණාව විතරම ආශ්‍රිතව පවතින වගේ විෂ්ණු දේවිය හා සමග බටලාවත් ආශ්‍රිතව තිබෙනවානේ. දැන් අර ඔබ සඳහන් කළ මේක එක විදිහක මේ අර සරල භාණ්ඩයක් කියලා දැන් මේක මොකක් හරි මේ ජන සංගීතයට විශේෂ එහෙම සම්බන්ධයක් තියෙන ಭಾರತයේ අපිට මේ ලංකාවේ කියන ජන සංගීත හුඟක්ම මේක ජන සංගීත එක්කම යන එක. මේ ඉස්සර මේක හුඟක් මේ ලංකාවේ නම් කිව්වා මංගර බටේ කියපු කාලයක් තිබුණා මම හිතලා බුදුම දන්නේ නැති. ඒ කියන්නේ මේ ලංකාවේ භාවිතුන් නම්. ඔව්. මේක හුඟක් ඉස්සර ඔය බදුල්ල පැත්තේ හැම කියන එක මංගර බටේ කියලා. මංගල කියලා මම හිතුවා නමුත් මංගල නෙවෙයි මංගර. ඒ වගේම මේ දැන් ಭಾರತයේ වුණත් හුඟක් ජන සංගීතයට මේ සම්බන්ධ ජන සංගීතයක් තියෙන්නේ කොහෙද එතන බටලාවක් තියෙනවාමයි. ඒ වගේම ලොකු උසස් වාද්‍ය මණ්ඩලයක් ඕකෙස්ට්‍රා එකක් තියෙන කොහෙද එතන බටලාවක් තියෙනවා. ඒ කියන්නේ හැම අංශයකටම බටලා අවශ්‍ය වෙනවා. දැන් මේ අර ඔබ තොරගත්ත නේද අර බටියාලි ඒ ඒ ඒ ශෛලී වාදනයක් ඒක මගේ ගුරුතුමාගේ ගුරුතුමා ඒ කියන්නේ පන්ලාල් ගෝෂ් මම හිතන්නේ ඉන්දියාවේ මෙහෙම කිව්වොත් වඩා හරි ඉස්සර මේ බටනලාව ඇත්තටම ඒකල වාදනයක් වශයෙන් තිබුණේ නැහැ. වාද ගායනයේ සහාය වෙන්න. ගායනයේ සහාය වෙන්නත් එහෙම නැත්නම් වාදනයේ ඔකෙස්ට්‍රා එකකට බටනලාව පිමින්නක් තිබුණේ. මම හිතන්නේ මේ පන්ලාල් ගෝස් කියන ශ්‍රීමතානන්ගේ මහත් පරිශ්‍රමයේ උඩ තමයි ඒකල භාණ්ඩයක් ඇටියට මේක මම හිතන්නේ. වාදනයේ ඉදිරිපත් කළේ පන්ලාල් ഘോഷ් නැමැති සුප්‍රසිද්ධ ಭಾರತೀಯ සංගීතඥයා විසින් අද වටනලාව පිළිබඳ මේ වැඩසටහනට සහභාගී වෙමින් අපිට ඊටම රසවත් වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කළ අනිල් මිහිරිපන් මහත්මයාටත් ඒ වගේම ඒ මහත්මයාගේ වාදනයේදී වාදනයෙන් සහාය වුණ විමල්ජේ සියරත්න මහත්මයාට සහ කේ.ඒ. සිරිසේන මහතාට අපගේ රසිකින් වෙනින් කෘතඥතාව පළ කරමින් අද රස විඳින වැඩසටහන මෙතනින් නිම කරනවා රසවින්දන අදත් මෙහෙවුවේ ආචාර්ය හේමපාල විජයවර්ධන අනුර ෆොන්සේකාගේ නිෂ්පාදනයක්. එක්දහස් නමසය අසූ දෙක වසරේ සැප්තැම්බර් මාසේ දහතුන් වන දින පටිගත කරන ලද අනිල් මීර්තැන්න මහතා සහභාගී වූ බටනලාවේ විකාශය පිළිබඳව නිෂ්පාදනය කළ රසවින්දන වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා. උපන් සුන්දරත්වයේ ප්‍රතිරාවණම් වන කුවේර දෙව් රජ විමනී ප්‍රතිමූර්තිය සීගිරි ආලක මන්දා වෘතාන්තය සිපගත් අසිපත ඉරිදා රාත්‍රී 7ට FM තරංගමාලා 91.7 91.9 ඔස්සේ ජාතික ගුවන් විදුලියේ සදේශීය සේවයෙන් සිත මඳ නල අමාලෙල දෙන කලාවෙව් කිවුරේ දනේ උණුහුම සැඟව නැටිදෝ දියකුගේ සෙනේ අලුත් සිතුවිලි වපුරා